ඒතර මෙන්න මේ හඳුනා ගන්නවා කියන අර්ථයෙන්මයි සංඥා කියලා කියන්නේ. ඒතර අපිට තේරෙනවා රූප සම්බන්ධෙනුත් ඒ වගේ ලොකු ක්ෂේත්‍රයක පැතිරිච්ච සංඥා ගොඩක් තියෙනවා. ඒ වගේමයි සද්ධා සම්බන්ධෙනුත් ඒ සබ්ද සංඥා පැත්තෙන් ලොකු වපසරියක් එතනක් තියෙනවා. වෙන් කළා හඳුනා ගන්න පුළුවන්.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 දැන් එතකොට මේ අවස්ථාව වෙනකොට දැන් විශේෂ ප්‍රබල වේදනාවකුත් නැත්තම්. ඒතරේ වේදනා හා සම්බන්ධ ආහාර විඥාණයට ලැබෙන්නේ නැහැ. දැන් අපි අවධානය යොමු කරලා තිබිච්ච රූපයත් මේ ආනාපාන සති රූපයත් දැන් එන්න එන්න විය කියලා ගිහිල්ලා. ඒ රූපාහාර මේ විඥාණයට ලැබෙන්නේ නැහැ.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 අපි ඉක්මනටම ඒක වන්දනා කරන්න යනවා මේක පිළිගන්න යනවා ස්තෝත්‍ර කියන්න යනවා මේක රැක ගන්න දඟලනවා මේක ලොකු වටින දෙයක් කියලා වැරදි වැටහීමක් ඇති කරගන්නවා. සංඥා වලට සම්පූර්ණයෙන්ම මුලා වෙනවා. ඒ නිසා අපි ඈත කාන්තාරයක යනකොට නැත්තම් යම්කිසි විහෙරි ප්‍රදේශයක යනකොට ඒ අවුව පායලා තියෙනකොට සමහරට ඈත පොපියන ස්වභාවයක් දකින්නවා.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 මේ වෙලාවිලා මිරිඟුවක් පමණයි. මේ මිරිඟුව හඹාගෙන ගියා කියලා මට වතුර හම්බ වෙන්නේ නැහැ. කියලා අන්න ඒ අවබෝධයෙන් ඒක දකින්න පුළුවන් නම් සංඥාවල පැටලෙන ගතිය එන්න එන්න අඩු වෙනවා. නැත්නම් වෙලාවට අපි වේදනානුපස්සනාවක් වඩමින් ඉන්නකොටත් ඔය වගේම දෙයක් වෙන්න පුළුවන්.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 වේදනාවකුත් නැහැ බහැගෙන ඉන්න. ඉතින් මේ බඳු අවස්ථාවකදී විවිධ සංඥා මතුවෙන්න පුළුවන්. අර වගේම විචිත්‍ර විචිත්‍ර අන්දමේ සංඥා මතුවෙන්න පුළුවන්. හැබැයි අපි ඒකට රැවටුනොත්, ඒකට වටිනකමක් දුන්නොත්, පුද්ගලයේ ආරෝපණය කළොත්, ආශාවක් ඇති කරගත්තොත් අනිවාර්යයෙන්ම එතකොට විඥාණයට ආහාර සැපයීම තමයි අපි මේ පටන් ගන්න තියෙන්නේ.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 අර අපේ සංඥාවලට වටනකම් දීගෙන ඒවා පැටලීගෙන ඒවට පුජ්‍යලයෙන් ආරෝපණය කරගෙන ඒවා මත කල්පනා කර කර කල්පනා කර කර ඉන්න තිබිච්ච අවකාශය තමයි දැන් මේ ඇහිලා යන්නේ. දැන් ඒ හරහා මොකද වෙන්නේ? හිත ටිකක් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. හිතේ ඉඩකඩ වැඩි වෙන්න පටන් ගන්නවා.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 ඒ gedara ඉන්න හිතෙනවා. ඒ දිහා බලනකොට හිතේ යම්කිසි ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒ බඩු මුට්ටු ඒ ඒ තැන්වල විතරයි තියලා තියෙන්නේ පිළිවෙලට තියලා තියෙනවා වැඩි බඩු මුට්ටු ඇත්තෙත් නැහැ. දැන් ඉඩකඩ තියෙන gedarak. පහසුකම් තියෙන gedarak. ඉන්න හිතෙන gedarak.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 ඒ කියන්නේ යම්කිසි රූප සංඥාවක් නම් අපේ හිතට නැගුණේ අපි ඒකට වටිනකමක් දුන්නාම මේක මේ වතුර කියලා හිතාගත්තාම මේක මේ ස්ත්‍රියක් පුරුෂයෙක් අම්මා තාත්තා දුව පුතා මිතුරා මිතුරිය කියලා හිතාගත්තාම ඊට පස්සේ අපිට යාගෙන තව ඔන්න හැඟීම් පහළ වෙනවා සිතුවිලි පහළ වෙනවා එයා ගැන කල්පනා වෙනවා එයාගේ අතීතය ගැන කල්පනා වෙනවා එයායි මමයි ගත කරපු ආකාරය ගැන කල්පනා වෙනවා එතකොට ඔන්න තව තව සිතුවිලි පහළ වෙනවා. විතර්ක පහළ වෙනවා. ඒ විතර්ක තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තව තව අපි වර්ම ගැන හිතනවා. හිතේ පැත්ත හැරෙනවා. ඒවම දැන් මතක් කර කර මතක් කර කර දෙනවා. අපේ හිතවිලි යන්ත්‍රේ පණ ගන්නවා. අන්තිමට දැන් ඉතින් අපි අත දාන්න අවශ්‍යත් නැහැ.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 සංඥා නිදානාහි පపంచ සංඛා. එතකොට හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ ඇතුළත කතාවට සෑහෙන පෝෂණයක් ලැබෙනවා අපි මේ සංඥාවරන් වලට දෙන වැඩි අර්ථකථන. වැරදි වටිනාකම්. හැබැයි අම්ම අවස්ථාවක අපි මේ ප්‍රපංච සමනය කරනවා කියලා කියන්නේ එමනම් මේ පැමිණෙන සංඥාවන් වලට අපි අහු නොවි සිටීම.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 හිත ඇතුළේ තිබිච්ච ඒ විවිධාකාර කාම සංඥා හිතින් බැහැර වීමක්. හිත ඇතුළේ ප්‍රයාත්මක වෙච්ච ඒ විවිධාකාර නාමකරණයන් විවිධාකාර නිමිත්තකරණයන් සෑහෙන දුරට ඉවත් වෙනවා. දැන් අපේ හිතේ රාග ద్వේෂ මෝහ ක්‍රියාත්මක වෙන තාක් නිමිත්තකරණයක් සිදු වෙනවා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා රාගෝකෝ ආවසෝ නිමිත්ත කරනු.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 මමෙක් නැති තැනක මමෙක් ආරෝපණය කරනවා. කෙනෙක් නැති තැනක අපි කෙනෙක් ආරෝපණය කරනවා. ඒ හරහා අපි තව තව පැටලෙනවා. ඒ හරහා තව තව නිමිති ගන්නවා. ඉතින් එතකොටත් අන්න මේ නිමිත්තකරණයක් හිත ඇතුලේ ප්‍රබල අන්දමින් සිද්ධ වෙනවා. එහෙමනම් අපේ හිතේ කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න අපේ හිතේ රාගය අඩු වෙන්න අඩු වෙන්න අපේ හිතේ ද්වේෂය අඩු වෙන්න අඩු වෙන්න අපේ හිතේ මෝහය අඩු වෙන්න අඩු වෙන්න ඔන්න ඔය නිමිත්තකරණයත් එන්නෙන් අඩු වෙනවා.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 ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝපි අසඤ්ඤී. මම මේ පිටු තුන අහලා තියෙනවා අසඤ්ඤ තත්ත්ව කියලාක් අසඤ්ඤ සත්ත්ව කියලා බ්‍රහ්ම ලෝකයක් ගැන ඒ අය චතුත්ථ ධානයට සමවැදිලා ප්‍රබලාන්දමින් ධාන භාවනාව වඩලා මේ හිත ඇතුලේ සංඥාවන් ඇතිවීම සමාධි ශක්තියෙන් වළක්වලා යටපත් කරනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිවැරදිව විපස්සනා වඩපු යෝගාවචරයෙන්ගේ හිතේ තියෙන ඒ බඳු අසඤ්ඤ සත්ත්ව තත්ත්වයෙන් සත්‍යයකුත් නෙමෙයි. ඒ වගේ සමාධියක් උපයෝගය කරගෙන සංඥා ඇතිවීම වළක්වගෙන ඔබා තබාගෙන ඉන්න තත්වයකුත් නෙමෙයි. න විභූත සංඥා සංඥාවන් විනාශ කළා දාලා එහෙම තත්වයකුත් නෙමෙයි.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 ඒ ප්‍රකෘති සංඥා වෙනුවට ඒවා විකෘති කරගත්ත සංඥා තත්ත්වයක්වත් මේ හිතේ ක්‍රියාත්මක වෙන්න බෑ. ඊළඟට අර ප්‍රබල සමාධියකින් සංඥා මැඩපවත්වගෙන ඉන්න තත්ත්වයකුත් නෙමෙයි. ඊළඟට ඒ සංඥා සියල්ල විනාශ කරලා දාලා වමනානම් සංඥාවක් සම්මුති සංඥාවක් පහළ කරගන්නවත් බැරි තත්වයකුත් නෙමෙයි. එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහිත පංච සංඛා. ඊළඟට ධාන්තනාස දේශනා කරනවා මෙන්න මේ ආකාර හතරෙන්ම නිදහස් වූ තත්වයකදී තමයි මේ විවිධාකාර රූප සංඥාවන් ඒ රූප සතහන් විවිධාකාර සංඥා මට්ටම් වලින් හිත නිදහස් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ කාම ලෝකයක ජීවත් වෙනකොට අපේ හිත නිරන්තරයෙන්ම කාමයන්ට ඇදීගෙන යනවා. ඒ නිසා අපේ හිතේ ආශාව තියෙන නිසා නිරන්තරයෙන් යම් යම් දැකපු රූප සංඥා මතක් වෙනවා. ලස්සන ලස්සන රූප මතක් වෙනවා. සමාහට පුරුෂයෙන්ගේ රූප, සමාහට ස්ත්‍රීන්ගේ රූප, සමාහට යාන වාහන රූප, මේ කාම සංඥාවන් මතුවෙලා ආයෙනවා. ඒ වගේමයි අපි අහලා තියෙන සින්දු වාදන ඉතින් මේවත් මතක් වෙලා ආයෙනවා. ගඳ සුවඳ මතක් වෙලා ආයෙනවා. රස මතක් වෙලා ආයෙනවා. ස්පර්ශ මතක් වෙලා ආයෙනවා. ඉතින් ඒතකොට අපේ විතින් මෙට හෝ අපේ හිත දිහා විපරම් කරලා බැලුවොත් ඒ හිත යම් යම් කාම සංඥාවන්ගෙන් පිළිලා තමයි ඇතම් වෙලාවට තියෙන්නේ. අපි ඒවා අභිරමණය කරනවා.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 ඉතින් අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ දෙන ඒ ඉගැන්වීම කියලා දෙන ඒ ඉගැන්වීම මනවින් තේරුම් අරගෙන අපේ හිතත් සංඥාවන්ගෙන් නිදහස් කරගන්න. පිරිසුදු කරගන්න. සංඥාවන් කෙරෙහි විරක්තව මනසකින් වාසය කරන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම දිරිගැන්වීමක් මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාව වෙනු සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.